කරුකටයුතු සංගරත්නය අවසරයි ශ්‍රද්ධහා බුද්ධි සම්පාන පින්වත්න අපි අගිවච්චකොත්ත සූත්‍රය යෝජනා ස්ථිර කරගෙන දිගට අපේ ධර්ම දේශනාවලිය සඳහා මාතෘකා සපයන දේ බවට පත් කරගත්තා. ඒ අනුව අපි මේ සූත්‍රයේ සෑහෙන කොටසක් ගෙවම් කරගෙන දැන් ඉන්නේ සූත්‍රයේ අවසාන ජවනිකාවට කිට්ටු කරලා. ඒකෙදී ඒ අග්ගිවච්ඡගොත්ත කියන බ්‍රාහ්මණයා සර්වචනාසිත අතර බ්‍රාහ්මණයාගේ උනන්දුව මත ආරම්භයේ මත කෙරෙන දේශම් සාකච්ඡාවක් එහෙම නැත්නම් දෙබසක් කියලා කියන්න පුළුවන්. ඒ දෙබසෙදී ඒ බමුණට තිබුණ මූලික සැක මත බමුණු මත සාකච්ඡා කරන සරුවචන්සි බොහොම විවේකීව ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කරුවට පස්සේ ඒ බමුණ බොහොම ඉවසිල්ල යුක්ත වහනවා දැන් ඔබ වහන්සේ මං කියන කියන දේ ප්‍රතික්ෂේප කරනවා. ඒ වත්තේ ඔබ වහන්සේත් කියන යමක් තියනවාද කියලා. ඔබ වහන්සේ කියන්න යමක් තියෙනවා. පණිවිඩයක් තියෙනවා. ශාසනයක් තියෙනවා. ඔබ වහන්සේ සරුවචයිනේ. ඒතර සරුවචන් සඳහන් කරනවා මට කියන්න තියෙන එකයි. මේ චතුරාර්ය සත්‍ය විතරයි. මේ ලෝකේ තියෙන දුක ගැන විතරයි මම කතා කරන්නේ. දුකේ හටගන්ම විතරයි මම කතා කරන්නේ. දුකේ නිරෝධය විතරයි කතා කරන්නේ. ඒකට මාර්ගය මම කියලා දෙනවා. ඉන් පිට ඉතින් හැම කෙනාටම ප්‍රශ්න තියෙනවා. ඒක ප්‍රශ්නයක්වත් මම අහක දාන්න නමුත් ඒක ප්‍රශ්නිකවත් කෙලවරක් නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ ඔයගොල්ලෝ යා අහන විදියට ඔය තථාගතයන් වහන්සේ නමක් මරණින් මත්තේ වෙයිද? නොවේයිද? වෙයිත් නොවේයිද දෙකමද? වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද? ලෝකේ අන්තවත්ද? අනන්තවත්ද? එහෙම නැත්නම් කෙලවරක් තියනවද? ලෝකේ කෙලවරක් නැද්ද? හොඳ දෙයක් කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවද නැද්ද? මේ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න එකක්වත් ඔයගොල්ලන්ට වැදගත් නැත්තේ නෑ. නමුත් තථාගතයන් වහන්සේ ළමක් ලෝකේ පහළ වෙන්නේ ඔය ප්‍රශ්න තියෙන ලෝකේ මේ ප්‍රශ්න වලින් කෙලවරක් නැතුව ඇතුළත ගැට පිටතකට වැදෙනව වෙනුවට ඒකට නීත්‍ය වූ ඒකාන්තෝ පිළියමක් කියලා දෙන්නයි. නිසා දුක්ඛ සත්‍යයි කියන්නේ කියලා බුදුන්සර බමුණට සාධනීය උත්තරයක් දෙනවා. නාස්තික පිළිතුරු රාශියක් තියලා ආස්තික පිළිතුරක් දුන්නාට පස්සේ දැන් බමුණා මේ බුද්ධ ඥානවාසේ ධ්‍යාට නතු වෙනවයි කියලා හිතන වෙලාවක ਸਰවචනසේ මොකද දුක්ඛ සත්‍ය කියලා කියන්නේ කියලා අර බමුණගේ අර දැරන් දෙන තතනන යන්තම් මේ පැත්තට එන්න හදන අවධානය නිකන් උදුර ගන්න හදනවා. ඒකල කියනවා මේ දුක්ඛ සත්‍ය කියලා මම කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් තියෙන එක. ඉතින් ඒක ඒවකට ඒ බමුණක් දාන්න ගතියක් පේනවා. ඉතින් මේ පිටසත් මම හිතනවා මේ ඉස්සලා එක අහලා තියෙනවායි කියලා. අපිට දුකක් ගෙනත් දෙනවා නම් ගෙනත් දෙන්නේ මේ ලෝකේ රූප කොච්චර තිබුණත් මේ මම කියාගත්ත රූපෙටකෙන් විතරයි දුක් දෙන්නේ. මම දන්නේ නැති නොදන්න කිසිම රූපකින් කවදාකවත් දුකක් දෙන්නේ නැහැ. ඒ රූප සියල්ල මම මයි ළඟට ආවේ මම අල්ලගත්ත නිසා. එහෙම නැතු ඒ රූපෙ ඉන්නේ නැහැ මයි ගාවට. කිසිම රෝගයක් මයි ගාවට එන්නේ රූපයක් මයි ගාවට එන්නේ කිසිම දුකක් මයි ගාවට එන්නේ මම ඒ සමහරක් රූප මම කියා ගන්නවා. ඒ රූප ටිකෙන් පමණයි මම සියාගත්ත රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වලින් විතරයි දුකේ. ඒ නිසා ඒක පිළිබඳව බුදුරජාණන් කියනවා හදාරන්නයි කියලා. මම මේ කියාගත්ත යම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයක් තියෙනවනම් ඒකමයි දුක. වෙන මොකක්වත් නැහැ. තණ්හායමයි ජායති සෝකෝ. ඊට පස්සේ වේදනා ලෝකේ ඕන තරම් තියෙනවා. ඒසොට යම් වේදනා ටිකක් මේක මගේ අපේ අපේ ආගමේ අපේ પરම්පරාව කියලා ගත්තනේ ඒක විතරයි පෙළන්නේ. ඕන තරම් ලෝකේ වේදනා තියෙනවා පත්තරය අරන් බලන්න ගොඩාක් මරණ දැන්වීම් තියෙනවා. හැම මරණ දැන්වීමක්ම අපි ගණන් ගන්නෑ. අපි ගණන් ගන්නේ මගේ කෙනාගේ මරණය විතරයි. අපේ කෙනාගේ මරණය. ඊට පස්සේ ඉතින් අපිට එතන ඉඳලා ඒ අනුව පැලහෙනවා. ඊට පස්සේ සංඥා තියෙනවා. ලෝකේ අඳුනා ගැනීම සඳහා සලකුණු තියෙනවා. කවුරු හරි බුදු පිළිමයකට ගැහුවොත් පයින් ඔන්න අපිට තරහ යනවා. අපි නන්නා දුන්න විදිහට සිංහ සිවලිංගයකට කවුරු හරි පයින් ගැහුවොත් ගානක් නැති. සිවලිංගය කියන එක ගල් කෑල්ලක්. ඒක අඳුනගන්නේ නැහැ තව සිවලිංගයට පාරේ තියෙන ගල් කෑල්ල ඉතින් කවුරුත් තරහ මට තරහ මේ මම අඳුරගත්ත නිමිත්තට මම අඳුරගත්ත සංඥාවට මම අඳුරගත්ත ලිංගයට තමයි. ඉතින් මේ ලිංග ටිකත් අපි උපදිනකොට ගෙනාවා නෙමෙයි. මේ අතරමඟදී කවුරු හරි අපේ ඔළුවට දාලා දෙනවා මේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා. බුදුහාමුදුරුවෝ දැකලත් නැහැ. බුදුහාමුදුරු හිටියට ඔය එකක්වත් අනුමත කරන්නේත් නැහැ. හැබැයි අපි යුද්ධ කරනවා. මරා ගන්න. මේ බුදු පිළිමයට පයින් ගහුවා. බුදු පිළිමේ ගෑනුන්ගේ යට ඇඳුමට ගත්තා. බුදු පිළිමෙන් ඉටිපන්දන් ඇදුවා. নানা ප්‍රකාර ප්‍රශ්න තියෙනවා. ඉතින් ගියොත් එම නිකමට හරි සාරනාත් වලට මේ මෙහා පැත්තේ තියෙනවා පාරෙන් පල්ලෙහා පැත්තේ සල්ලි දීලා යන්න පුළුවන් සාරනාත් කටුගෙට. උඩ පැත්තේ තියෙනවා මහාවීර පන්සල. දැන් මත් වැඩ කරනවා. මහාවීර පිළිමයයි කටුගේ තියෙන බුදුහාර පිළිමය දෙකම එකයි. කිසිසේත්ම අඳුරන්න බෑ. මහාවීර පිළිමේ මේ හඳුන් උලලා තියෙනවා මේ පස්පොලේ. ඇඳුමක් නැහැ. අත් දෙක මෙහෙම තියාගත්තම ලිංගෙ වැහිලා තියෙන මොන විදිහකට හොයන්න බෑ. පූර්ණ නූල තියෙන නිසා සිවුරක් වගේ පේනවා. මෙහා පැත්තේ වෙන බුදු පිළිම තියෙනවා. ඒකෙත් ගලෙන් හදලා තියෙන්නේ. මොකෙන්වත් හොයන්න බෑ. ඉතින් අපි ගියාම බුදු පිළිමට වඳිනවා මහාවීර දැක්කොත් එimhe ඔන්න කේන්තියක්. ඉතින් කටුකේ වැඩ කරන එක බුදු පිළිමේ මාරු කළා තිබොත් එහා පැන්දලත් එක රෑ. ඉතින් ආදා හෙට ඉඳලා අපි වඳින්නේ මහවීර පිළිමේ දන්නේ නැහැ. හැබැයි මැරෙන්න ගෑ ගහනවා. අපි අපි ඇවිල්ලා ජෛන නෙවෙයි. අපි අපේ බුදුහාමර සූරු ඇඳ අපිව නිකන් ටෙන්ඩ වඳින්නේ නැහැ කියලා. ඉතින් කොහොමද දන්නේ? මේ සංඥාවල් වල තියෙන දෙල්ලම දිහා බලනකොට ලෝකේ මිනිස්සුයෙකුට පොඩ්ඩක් සංඥාවක් පෙව්වොත් ඊට පස්සේ පිස්සුවට තයි. ඕනේ ඇඩ්වර්ටයිස්මන්ට් එක විසිතරක් පෙන්වුවාට පස්සේ මේ මනුස්සයා සුපර් මාකට් එකේ ගිහලා බඩුව ගන්නවා මේ මනුස්සයා දන්නේ නැහැ. ගෙදර ආවට පස්සේ බලනකොට තමයි බන්නේ අර ඇඩ්වර්ටයිස්මන්ට් එකේ විතර හොයාගෙන ගියා බඩුව ගෙනාවා. මොකටද ගත්තේ කියලාවත් දන්නේ නැහැ. මේක ඉස්සෙල්ලාම ක්‍රියාත්මක කරුවේ හිට්ලර්. හිට්ලර් කිව්වා මේ විසිතරක් මනුස්සයෙකුට අහන්න දුන්නොත් යමක් මොන ගුණ හරි වුණත් ඌ අදහනවා. ඊට පස්සේ ඌ අර හීනෙන් ඇවිදිනා වගේ ගිහිල්ලා අර කෑර ගන්නවා අර හිප්නොටයිස් කරපුවාම ඔළුවට යෝජනාවක් දැම්මට පස්සේ ඌ එක් කරනවා වගේ. ඉතින් අපි දන්නේ මේ සංඥාවෙන් නටවන්න කියලා. ඒක තමයි අධ්‍යාපනයේ තියෙන්නේ අද. අකුරු කියන්නේ සංඥා වර්ගයක්, ඉලක්කම් කියන්නේ සංඥා වර්ගයක්, ප්‍රස්තාර කියන්නේ සංඥා වර්ගයක්. අත්ත පහක වැටි ඔලුවට දෙයක් ගෙනත් දාලා ඊට පස්සේ ඌ ජීවත් වෙන්නේ අකුරු ලෝකයක. එහෙම නැත්නම් ඌ කොන් වෙච්ච එකෙක් වෙනවා, බුබ්බඩෙක් වෙනවා. අකුරු දන්නේ නැති එකෙක් කියනවා. මම දන්නේ අකුරු දන්නේ නැතුව හරිසෝ. ඔය කිසි දෙයකට පිස්සු අද්දලන්න බෑ. මොකද පිස්සු අද්දලන සංඥාව ඌ දන්නේ නැහැ. කාටක පිස්සු ඇදලා බඩගින්න තියෙනවා නිදිමත තියෙනවා ලිංගික ආසාව තියෙනවා ඒ ටික කරගෙන ඉනවා ඒ නිසා මේ සංඥාවල් වලින් අපි අඳලා තියෙන හැටි ඉතින් මං කිව්වේ දත්තර නසත්‍රේ කරන එකනේ කියනවා. මිනිසුන්ට කේන්දර දෙකක් තියෙනවා. උප්පත්ති කේන්දරයයි ආරූඪ කේන්දරයයි කියන එක. උප්පත්ති කේන්දරය ඒ වෙලාවේ තියෙන නැකස් ශාස්ත්‍රයේ හැටියට කේන්දරය. ඊට පස්සේ හැදෙන පරිසරයේ සංස්කෘතිය anu ආරූඪ කරගන්නවා එක. හැබැයි තීන්දුව ගන්න ආරූඪ කේන්දරේ. නිසා ආරූඪ කේන්දරය දැනගන්න ඌ ඉන්නේ බැඳලාද නැද්ද? කොළඹ ගිය මිනිස්සෙද්ද ගමේ මිනිස්සෙද්ද කියන එක දැනගත්තා ඌ ඊගාට ගන්න තීන්දුව කීයද? ඒක ඉතින් අස්සත්‍ර ඉගෙන ගන්න ඕනේ ඕනේ පච කියන මිනිහෙක් ඔය නිමිති අල්ලන මිනිහ පේන කියන මේක ඒකෙන් තමයි කියන්නේ. උපත්ති කේන්දරෙකොත් තියෙනවා. වැඩක් නැහැ. ඌ කොහේ ඉපදුනත් ඇදිච්ච තැන හැටියට තමයි තීන්දුව එන්නේ. මොකද ඌට ඔලුවට දාලා තියෙන සංඥා ටික. අපිත් කරන්නේ අනිත් උන්ගේ ඔලුවට සංඥා දාන එක තමයි. මම තහ ගහන අපරාධයක්. කියලා දෙනවා නම් හරි මේක සංඥාවක් විතරයි ඔක වැඩි ඔලුවට ගන්න එපා මේ පොඩි ළමයි හදන සෙල්ලංගයක් ඔය. සෙල්ලංගේ මිසක මේ ඇත්ත ගයක් නෙවෙයි. ඒකෙත් අම්මා තාත්තා ඉන්නවා, ගෙවල් තියෙනවා, බත් වෙනවා, පොල් කටු වලට වලන් කියනවා. වැලිවට බත් කියනවා. පලාකොළ වලට එළවලු කියලා කියනවා. උච්චරයි. මේක අපි වෙලා තියෙන්නේ අර සෙල්ලංගේ අල්ලගෙන හයියෙන් ඊට පස්සේ ඉතින් ඉඩන් නඩු කියන්න හදනවා සෙල්ලංගේ වල. ඒ සංස්කාර කියලා කියනවා අපි කේ පාටි ඉස්සලා කතාවල කතා කරා. අපිට මේ මොනම දෙයක්වත් තියෙන විදිය හරිනේ. ඒක කොන කඩන්න ඕනේ. පොඩ්ඩක් පැත්ත පොලිෂ් කරන්න ඕනේ. අර හැඩ හැඩතල දාන්න ඕනේ. හැඩ ආලවට්ටම් කරන්න ඕනේ. සිංහල බුලත් කොටේ කන කොටත් කොනයි දැල්ලයි කඩලා කන්නේ. නැට්ට කඩන්න ඕනේ කියලා කියනවා. අග දැල්ලා කඩන්න ඕනේ කියනවා. මොකද නාගයා එනකොට ওই දෙකෙල්ල අල්ලගෙන ආවේ බුලත් කොලේ ඔක විස තියනවා කියන්නේ. හුණු විට ගත්තට කවදාකවත් ප්‍රමාණ දන්නේ නැහැ. කාලිවල බංකෝ යට ගාන්න ඕනේ ඊටු ටික. කුණු විට අතර ගන්න දන්නේ නැහැ. ඒ නිසා සිංහලයා ගිය පාරේ පේන තියෙන මොකද මේ තියෙන දේ මදි. වැටකුළු වල ධාරේ කපලා උයල ධාර ටික වෙනම මැල්ලුමක් අද. කටකුරු ධාර දෙකට දාලා ගත්තනම් ඕක ඉවරනේ පිරිමියනකොට එහෙමයි. ධාරේ කපලා වෙනම ඔය මොකුත් නැහැ. බට්ටේ රස නැට්ටේ කියලා බට්ටේ නැට්ට ගලවලා වෙනම වෙලා බට්ට වෙනම වෙනවා. ඔය එකට කෑවන සත්තුන්ට කිසිම ලෙඩක් නැහැ. මේ සංස්කරණය කිරීම හරහා තමයි මේ සූප ශාස්ත්‍රයක් අපිට අවිල්ල තියෙන්නේ. මේ ගෘහ නිර්මාණ ශිල්පයක් අවිල්ල තියෙන්නේ. ගල්ලෙන් වල හිටියානම්, ගහක් යට හිටියානම්, තීන දෙයට හැඩ ගැහෙන මනුස්සයා හරි පෞරුෂත්වයක් තියෙනවා. බැරි එක හැදි ගවිලා යනවා. ආයික දෙකක් නැහැ. ඉන්න බැරි එක යනවා. දැන් ඉන්න රේ ජග් ගහගෙන ජීවත් වෙන්නේ ඉන්න බැරි කට්ටිය තමයි. ලංකාවේ ඉන්න ආමතුරුරු 30000 කියලා කියනවලු. ජනගහනේ 30000කුත් නැතිලු. ඒකෙන් 10000කට වැඩිය හොඳ ටික ඔක්කොම ධර්ම දූත සේවයට පිටරට ගිහිල්ලා ඉවරයි. දැන් ඉන්නේ වීසා හදාගන්න බැරි කට්ටිය විතරයි. අනිතික හයිර ඩයබටිස් තියෙන කට්ටිය ඉන්නවා. කොන්දේ අමාරු තියෙන කට්ටිය ඉන්නවා. නාකි ඉතින් නාකින්ද උපස්ථාන කරන හොඳ තරුණ ටික එදිලා ඉන්න නිසා ලංකාවේ ඉන්න සංඝයාට සාසන සේවාවක් කරන්න වෙලාවක් නැහැ. ඔක්කොම ලෙඩු. හොඳ කට්ටිය ඔක්කොම ගිහිල්ලා. ඉතින් මේ නිසා බලනකොට පේනවා මේ සංස්කාර මේ ආලවට්ටම නිසා අපි මේ අපිට මේ වෙලා තියෙන දේ බලනකොට එක්කෙනෙකුටවත් වර්තමානයේ හිත තියාගන්න වෙලාවක් නැහැ. මොකද මේ අර යුතුයකම් මේ යුතුයකම් අරව මේ කර කර ඉන්නවා. කරලා බලනකොට වෙන්න ඕනේ Tamanට ඕන දේ වෙන්නේ නැහැ. ඒ නිසා සංස්කරණය කියලා කියන මේ ඇතිදී ඇති හැටියට අපි බාර ගන්න කැමති නැති නිසා මේ සැලසුම් මේ නීති ප්‍රතිපාදන මේ විවස්ථා සෙල්ලංගයක් කියලා කරන්න ඕනේ. ඒවල පැලිසෙල්ලම් බැත්තු වෙනවා වගේ. අපි ඒ වෙලාවට උඹ අම්මා. උඹ තාත්තා කියලා සෙල්ලම්ගේ පණව ගන්නවනේ. ඉතින් සෙල්ලම්ගේ ඉවරනකම් එයා අම්මා තමයි. ඒ සෙල්ලම්ගේ ඉවරනාට පස්සේ අම්මා වෙන්න බෑනේ. ඉතින් මේක වෙලා තියෙන සෙල්ලම් ඉවරනාට පස්සේ අර යසලාලක තිස්ස වගේ සුබ සයස යස වෙනවා යස සුබ වෙනවා. ඉතින් රජුරු මරණ ගන්න ලබනවා. ඉතින් මේ කරන සංස්කාර අවස්ථානුකූලව කරන වෙනස් කිරීම කියන වෙනුවට මේ ස්ථාවර කරන්න ගියාම මේ පහ හරහා විඥානයේ පුදුමාකාර අධිකාරී ශක්තියක් අරගෙන අපි විඥානීය කියන න්‍යායපත්‍යක් නැතුව කාමභෝගීව හැසිරෙන පටන් ගන්නවා. බයලජ්ජ නැතුව හැසිරෙනවා. ඉතින් ඒ නිසා සරුවචනා සඳහන් කළ තමයි දුක එන්නේ ඔය පහෙන් මිස. එත මම මගේ කියාගත්ත කොටසකින් මිස දුකක් අපිට ස්වභාවයෙන් එන්න දෙයක් නැහැ. මම කියාගත්තොත් ගොඩකට දුක වැඩි වෙනවා. මම කියාගත්තොත් ටිකකට දුක අඩු වෙනවා. ඒක නිසා මේ රැස් කිරීම වෙනුවට අස් කිරීම පැවැත්ම වෙනුවට නැවැත්ම සංස්කාර වලට සම්බන්ධව කතා කරලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊගේ පාර පටන් අරගත්ත මේ සංස්කාර නිසා ඇති වෙන විඥාණය සංකාර පත්‍ය විඥාණං කියලායි අපි පොතේ උගන්වන්නේ අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන. නමුත් විඥාණය තමයි සංස්කාර ඇති කරන්නේ. ඒ මොකද විඥාණය තමයි හිත සංස්කාර කියන්නේ හිතේ දරුවෙක්. හිතේ චෛතසිකයක්. වේදනා සංඥා දෙක ඇරිච්චාම ඊටු චෛතසික 50ම එක පන්තියකට දාලා සමූහාර්ථය වාචි අර්ථයෙන් තමයි විඥානයේ මේ මේ සංස්කාර කියන පදේ එන්නේ. ඒ පන්තියේ මොනිටර් වගේ ඉන්නේ චේතනා කියන චෛතසිකේ. ඒ වඩු පන්තියක මහ වඩුව නැතිකොට ඉන්න වඩු ශිෂ්‍යයන්ගේ නායකයෙක් ඉන්නවලු. එයා තමයි වඩු වැඩ කරන ගමන් අනික් ඉගෙන ගන්න අයට වඩු විධාන දෙනවා. ඒ වගේ තමයි චේතනාව. එතකොට සමාහට චේතනාවටමත් සංස්කාර කියලා කියනවා. නැත්නම් අර චෛතසික 50ම පොදියටම සංස්කාර කියලා කියන එක හරි සංකීර්ණ දෙයක්. මේ වඩු ශිෂ්‍යයා ප්‍රධාන වඩු ශිෂ්‍යයා අන්තිම වඩු මඩුවටම නීචි දාන්න යනවා. වඩු මඩුවෙන් ඇති වෙච්ච එකක්. ඒ වගේ තමයි සංඛාර විඥානයේ දරුවෙක් වුණාට සංස්කාර අන්තිමට විඥාණයට නිවස්ථා හදනවා. විඥාණයට න්‍යාය පත්‍රය හදනවා. ඒ ඒක මේ ඕනෙම ඇමතිවරයෙකුට න්‍යාය පත්‍රය හදන්නේ එයාගේ ප්‍රයිවට් සෙක්‍රටරි. ප්‍රයිවට් සෙක්‍රටරි කියන්නේ ලස්සන ගෑනු ළමෙක් විතරයි. එයා දේශපාලනේ දන්නෙත් නැහැ කවුරක්වත් දන්නේ නැහැ. එයා තමයි මිනිස්ටර් කීලා කියන්නේ මේක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ ෆයිල් එකේ කොහේ තිබ්බත් එයාගේකට වැඩේ යන්න ඕනේ. ඉතින් මිනිස්ටර් දන්නවා එතන ඉකිරුවේ නැත්තම් වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා ඔය දේශපාලන කතා හරියන්නේ වැඩේ අන්තිමට තියෙන පියන් නැතේ එහෙම නැත්තම් ප්‍රයිවට් සෙක්‍රටරි අතේ. ඒ වගේ තමයි විඥානේ කියාගෙන ආපු ඡන්ද පොරොන්දු නෙවෙයි දැන් ඉෂ්ට කරන්නේ. දැන් කරන්නේ අර ඒ වෙලාවට ඉන්න සෙක්‍රටරි කියන දේ අහලා වැඩ කරන එකයි කරන්නේ. ඒ නිසා සංස්කාරات එක්ක විඥානේ පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. මේ දෙක විඥානයේ විශේෂ සංස්කාර ඇති කරාට අන්තිමට සංස්කාර පාලන ශක්තිය අතට අරගෙන විඥාණයට කියනවා දැන් හිටගනින් දැන් ඉඳගනින් මේක කරපන් මේක ඉස්සරහට දාපන් මේක පස්සට දාපන් කියලා. ඉතින් එතකොට මේ ගනුදෙනුව සංඛාරපච්ච විඥානං එහෙම නැත්නම් විඥානපච්ච සංඛාර කියන මේ ගනුදෙනුව අපිට හදාරන්න කිසිම වෙලාවක් එන්නේ අපි රාගයටම රත් වෙලා ජීවත් වෙනකොට. මොහොතේ මුලා වෙලා ජීවත් වෙනකොට. ද්වේෂයට ද්වේෂ වෙලා ජීවත් වෙනකොට මේ වැඩපිළිවෙල බලන්න තිරින් පිටිපස්සට ය아가න්න වෙන්නේ අපි නාඩගමේ තමයි කාලය ගත කරන්නේ. කවදා හෝ මේක නාඩගමක් බව තේරුම් අරගෙන මේ භව නාටකය නාඩගම බව තේනවා කොහෙන්ද මේ සංස්කරණය සිද්ධ වෙන්නේ කවුද තිර නාටකය ලියන්නේ කවුද තිර රචනය කරන්නේ කවුද මේ වෙස්සන්දන්නේ කියලා බැලුවොත් ඒක අපිට අර නාඩගම බැලිල්ලට බාධාවක් වෙන නිසා අපි ওই නාඩගම් බල බල ඉන්නවා මිසක් ඒ නාඩගමට වේදිකා සැරසිලි කරනව බලන්න යන්නේ. ওই නාඩගමේ වේදිකා සැරසිලි බලන එක තමයි ආගම ධර්මය දර්ශනය කියලා කියන්නේ. ඒක තමයි බුදුරජාණන් අපිට කිව්ව නාඩගම බැලුවනේ දැන් බලනවනේ තාමත් ටෙලි නාටකවත් බලනවා චිත්‍රපටිත් බලනවා ඔක්කොමත් බලනවා. නමුත් මේවා සංස්කරණය කරන ලද දේවල් කියලා දැනගෙන මේ උඹ මොන කාටද ඇඳලා ඉන්නේ කියලා බලපන්. හැම කෙනෙක්ම ඇඳලානේ ඉන්නේ. මේ ඇඳිල්ලනේ අපි සංස්කරණය කරනවා කියනකොට කියන්නේ අංග සංස්කරණය කියලා. මේ වෙස් ගන්නනවා කියලා කියන්නේ. නාටකමට හැම කෙනාම වෙස් ගන්නන්න ඕනේ. මොකද චිත්‍රපටි වලට, ටෙලි නාටකම් වලට යනකොට වෙස් ගැනීමක් කරන්න ඕනේ. ඒ වෙස් ගැනීමට පස්සේ තමයි අපි තිරයට පෙනී සිටින්නේ. කැමරාවට මුහුණ දෙන්නේ. මිනිස්සු දකින්නේ වෙස් ගන්න පුදයක්. සාමාන්‍ය ස්වරූපේ දකින්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේ වෙස් ගන්න නැතුව ස්වභාවයේ යථාර්ථය දකින්න මොනතරම් පෞරුෂත්වයක් තියෙන්න ඕනද? මුග දෙනකොට ආධ්‍යාත්මික පෞරුෂත්වේ නැහැ. ඇතිහැටි දකින්න බෑ. ඉතින් අන්න ඒ දේ රූපහරා වේදනහරා සංඥාහරා සංස්කාරහරා විඥාණයට ආවට පස්සේ ප්‍රශ්නේ අවබෝධ කිරීමේ හැකියාව මුගා සංකීර්ණ වෙනවා. ඒක එතකොට ලොකු සුතමේ ඥානයක් ඇතුව ලොකු ණය විපස්සනාව නැත්තම් චින්තාවේ ඥානයකුත් ඇතුව ලොකු විපස්සනා අත්දැකීමකුත් ඇතුව හිටියොත් ඔන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේ කොතෙක් දුරට මේ කතාව ලේසි ලේසි දේවල් හරහා සියුම් සියුම් දේවල් වලට ගෙනල්ලා අන්තිමට විඥානීය දුරුවන් කිරීම විඥානීය ගෙවන් කිරීම තැනටම විස්තර කරනවා ඒක Hindu ආගමේ කවදාකවත් හිතපොම නැති එක. මොකද ඒගොල්ලෝ හිතුවේ විඥානේ ක්‍රිෂ්ණ විඥානේ කියලා. ඒක නැති කරන්න මිනිස්සයන්ට බෑ. ඒක දෙයයන් ආංශේ. ඒක තමයි ලෝකෙ මැව්වේ. ඉතින් මේ මැවිච්ච අපි කොහොමද මේ මැවුම් කාර්යය විග්‍රහ කරන්නේ? කියලා ඒගොල්ලෝ හිතුවා ඒක සාහසික වැඩක් කියලා. නමුත් ਸਰවචන්නාංශය දැන් මේ අග්ගිවච්ඡකොත්ත බ්‍රාහ්මණයට කියලා දෙනවා විඥාණය මේ ඇති කරන දුකෙන් පහෙන් එකක් වෙනවා. ඒ මැවුම්කාරයෙක් නම් විඥාණය අපි හිතනවා මේ මැවුම්කාරයේ ඍජු වැඩක් කියලා. බුදුජානන්සේ මේ ජාතක කතාවකම සඳහන් කරනවා මේකා මැවුම්කාරයෙක් කියලා කිව්වට මොකද මවලා තියෙන හරියක් මවලා තියෙන දුක නිසා මූට කියන සිනේ මැවුම්කාරයා කියලා නෙවෙයි විනාශකයයි කියලා. මූට කියන්න තියෙන්නේ මහා හොරයි කියලා. අපිට තියෙන හැම චිත්තක්ෂණයක්ම අපිට දුක දෙනවා. ඒසා විඥාණය ක්‍රිෂ්ණ විඥාණය නැත්තම් දෙයියෝ නැත්තම් දෙයියන්ගේ අපිට ලැබිච්ච කොටස කියලා කිව්වනම් ඒක තමයි දුක මවන පළවෙනිම දේ. බුරිදත්ත ජාතිකයේ සඳහන් කර දෙන ඔකට කියන්න තියෙන්නේ මෞංකාර දීයන්නාංශ කරනකොට විනාශකයයි කියලා කියන තියෙනවා. ඔක මවලා තියෙන තනිකර දුකක්. ඒ නිසා මහවරයි කියලා කියන තියෙනවා. ඒතකොට අපේ ගෙදර ඉන්න මහවරා තමයි විඥානය. නමුත් අපි ඒකට තමයි හිත කියලා මේ හිත කැමැති දේ කරන්න තමයි අපි ගහන් ගෙවල් අත ඇරගෙන ඉගෙනගෙන ජීවිතේ වටිනාම කොටස ඉගෙනීමට පාවිච්චි කරලා ගත කරන්නේ. ඔය එක එක්කත් ඉන්නවද බලන්න සන්තෝෂෙන් ජීවත් වෙන එකේ කොය පුංචි කාලේ නම් අපිට ඕනේ වුණානේ සිවිල් සර්වන් කෙනෙක් වෙන්න, දොස්තර කෙනෙක් වෙන්න, ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න. දැන් ඉන්නේ ස්ටේෂන් මාස්ටර්ලා අහලා බලන්න එකෙක් අසන්තෝෂෙන් ඉන්නවද කියලා. දොස්තර කෙනකින් අහන්න බෑන සන්තෝෂෙන් ඉන්නවද කියලා. සිවිල් සර්වන් කෙනකින් අහන්න බෑන සන්තෝෂෙන් ඉන්නවද කියලා. අපිට විතරවත් මේ වගේ ඉඳගෙන බණක් අහන්න බණක් කියන්න වෙලාවක් උන්දලාට නැහැ. ඔය යන්න හදන තැන. ඉතින් ඒක නිසා මේ මවන හීනය මවන වෙලාවේදී වහම ඇව්වට පස්සේ බලනකොට කොහොම මේ සිද්ධ වෙනකන් විතරයි. ඒ නිසා මේ විඥානය පිළිබඳ කතාකරනද හරි බයයි. ඒගොල්ලෝ ගැඹුරුයි කියලා පැත්තකටත් දානවා. නමුත් ਸਰවචනහන්සේ ඔය නිබ්බාන පරිසංයුක්ත දේශනාවල පුලුවන් තරම් සුතමේ ඥානයක් තියෙන, චින්තාමේ ඥානයත් හොඳට මොලේ කල්පනා වැඩ කරන, භාවනාත් කරන අයට මේක තේරුම් ගන්න නැත්නම් තේරුම් ගන්න නැතුව මේ ගොඩේ ඉන්න බෑනව. හරියට රූපේ දැනගන්නවා වගේ විඥානයක් දැනගන්න ඕනේ කියලා. ඒ විඥානයේ ක්‍රියාකාරකම් පෙන්නනවා. විඥානය කොච්චර දුරට අර සංස්කාරවල හැසිරීම උල්පන්දා ගොඩ පෙරක දෝරුකම් අනුව වැඩ කරන්න ගිහිල්ලා විඥානයේ කොච්චර බයලජ්ජ නැති අමන සදාචාරාත්මක වගකීමක් නැති එකක්ද කියලා. එහෙම කරන විඥානයේ චරිතාත්මක දෙන එක තමයි අපි උදේ ඉඳලා හැන්දෑනකම් කරන්නේ. අපි කරන හරියක් කරන්නේ මරිකම් මෝඩකම් අමනකම් තකතිරුකම්. ඒක ලියලා අපි දන්න ක්‍රමයට ඒකට උත්තර බඳිනවා මම මේක කෙරුවේ මේක නිසයි කියලා. හැබැයි ඒක කරන්න ඉස්සෙල්ලා අපි දන්නෙත් නැහැ කරනකොට දන්නෙත් නැහැ කෙරුවට පස්සේ උත්තර බඳින එක විතරයි. ඒකට කියනවා මේ වැඩිහිටියන්ගේ තර්ක ක්‍රමය කියලා. වැඩිහිටියෝ කරන්න ඕනේ ජඩකම කරනවා. දවල් මිකේල් රෑ ඩැනියෙල් තමයි. කරලි වෙලා කවුරු ඇහුවට පස්සේ කිතුල් ගහට ඇයි ගියේ කියලා ඇහුවොත් ඌ කියනවා තනකොළ කපන්න ගියේ කියලා. කොහෙද යකෝ කිතුල් ගහේ තනකොළ ගන්න? ඒකනේ උන්නේ බයින්නේ. උච්චර තමයි කතාව. තවුන්දර වෙන්න දෙයකනේ මම බයින්නේ. ඉතුරු ගහේ දනකොල නැහැ. එන්න අන්නේ විඥානය කරන මේ මායාව මායාවක් වශයෙන් තේරුම් ගන්නකම් එතන මායාව දක්ෂ වෙනකම් අපි අපායි. මේ මායාව කෙරෙන්නේ අවිද්‍යාව හරහා. ඒ නිසා මම මේ අනුන්ට කට උත්තර දෙනකොට පත් උත්තර බඳිනකොට කොච්චරක් මේකේ තණ්හාව රැකෙන්නද පත් උත්තර බඳින්නේ? මාන්න රැකෙන්නද පත් උත්තර බඳින්නේ? එහෙම නැත්නම් දෘෂ්ටිය රැක ගන්න මමයා කියන එක රැක ගන්නත පත්තොත්තර බඳින කියලා යෝගාවචරය තුළ කතා කරලා බැලුවොත් යෝගාවචරණ තියෙනවා අනික් ලෝක වගේ අපිට මේ අනික් කෙනා සතුරු කරන්න ඕන එකමක් නෑ අපට ඕනේ ඇත්ත දැනගන්න. ඒ නිසා අපි කමඨාන් සුද්ධ කරනවා කියලා එකක් කරනවා. වැඩක් කරනකොට අපිට වෙච්ච දේ, දැනිච්ච දේ, හැඟිච්ච දේ ඇති හැටි ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරනකොට තේනවා මේ විඥානයේ ෂටගති, මායාවී ගති සහ වංචනික ගති නිසා අපි කමඨාන් සුද්ධ කිරීම කොච්චර පැකිලෙනවද ඇත්ත කතා කරන්නේ නැත්නම් ඇති හැටි ප්‍රකාශ කරන්න ගියාම පණ්ඩිත ශාන්සි කියන්නේ දත් ගලවන ඉස්පිරිතාලේ පොලිමේ ඉන්නවා වගේ. ඒ ඊගාට දත ගලවනවනේ. එතකොට ඉතින් තියලා අල්ලනවනේ සීතල වතුරක් තියලනවා ග්‍රස් ගාලා අල්ලන දත හිරි වැටෙනවනේ. ඒ නිසා දත් ගලවන්න පොලිමේ ඉන්නා වගේලු කමඨාන් සුද්ධ කිරීම. ඒ නිසා භාවනා කරන එකේ වටිනාකමක් නැහැ කියලා මම කියන්නේ. නමුත් ඒකෙදි මේ කමඨාන සුද්ධ වෙන්නේ නැත්තම් එහෙම නැත්තම් මේ යාන්ත්‍රණයේ යටපැත්තේ වෙනදී දැක ගැනීමේ ආශාවක් නැත්නම් අපි මායාවක මුලාවක රැවටිල්ල ගත කරන්න වෙනවා. ඒක ඇයි අකුසලයක් වශයෙන් නම් සරුවත් chance පෙන්වන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය පුත්‍ජජනයේ හැටි. ඒ නිසා ඒක අකුසලයක් වෙන්නේ නැහැ. නමුත් ඒකේ අකුසල් වුණාට පස්සේ එයාට විතර අකුසල් කරන්න පුළුවන්. වුණාට පස්සේ ඒ මනුස්සයාට තේරෙන්නේ නැහැ කොහොමද වුනේ කියලා. විච්ච හානිය වළක්වන්නත් බෑ. ඒ නිසා කවදාරි බැලුවොත් මේ අකුසලයේ වෙන මුල හොයාගෙන යන්න යාට දෙන අකුසල් කරන ගමන් හෝ අකුසල වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. කල්යතුල ඇති වෙන්න. ඒකට අපි කියනවා භාවනා කරනවා, හික්මෙනවා, සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. ඉතින් මේ විහිං හික්මෙන්න කවුද කැමති? කැලේ පැවිදෙන කුරුල්ලෙක් කැමති වෙයිද කූඩුවක් ඇතුළට රිංගන්න? කැලේ ඉන්න කුළුමි හරකෙක් කැමති වෙයිද වී ගහකට කර දෙන්න? කැමති නැහැ. ඌ කැමැති වල් ගතියට තමයි. ඒ වගේ තමයි අපේ තියෙන නොදැමුණු හිතවිලි කවදාවත් ශික්ෂණයට කැමති නැත. ශික්ෂණය හිතේ සාජේ නෙවෙයි. ශික්ෂණය කවදාකවත් පරිණාමයට බලපාල නැහැ. පරිණාමයට බලපාන්නේ කඩප්පුලි ගති ටික විතරයි. ස්වභාවික වර්ණයක් තියෙන්නේ. ස්වභාවික පද්ධතියේ ශික්ෂණය නෑ. ඒ නිසා අපිට කාටවත් කියන්න බෑ ශික්ෂාගරුක වෙයලා කියලා. එimhe කියන්නේ ඉතලා අපි ශික්ෂාගරුක වෙලා ඉන්න බෑ. ਸਰවචනංශ ඒකයි ඉස්සලා කරේ. නමුත් ਸਰවචනංශ කියලා ඇසැත්තෝ දකිත්වා කං ඇත්තෝ අසත්වා කියලා ශික්ෂාපද ටිකක් අපිට දීලා තියෙනවා. ඒ අනුව බලනකොට සීල ශික්ෂාට වැඩිය සමාජ ශික්ෂාට වැඩිය මේ ප්‍රඥා ශික්ෂාව එහෙම නැත්නම් මේ විඥානයාගේ ක්‍රියාකාරකම් නැත්නම් tire පිටිපස්සේ මොකද වෙන්නේ කියලා. එහෙම නැත්නම් රේඩියෝ එකේ ඩෑෂ්බෝඩ් එක නෙමෙයි සර්කිට් එකේ මොකද වෙන්නේ කියලා. මීටර එක කඩනකොට ෂෝට් වේව් ඉඳලා FM වලට යනකොට මීඩියම් වේව් වලට මොකද වෙන්නේ කියලා. දැක ගන්න එක. එනත්නම් එන්ජින් එකේ ගියර් එක මාරු කරනකොට ක්ලච් එක පාගනකොට එන්ජින් එකේ මොකද වෙන්නේ කියලා දැනගන්න පැත්ත අත්‍යවශ්‍ය නැහැ කාර් එක එලවන්න රේඩියෝ කියලා වැඩ කරන්න. නමුත් ඒක දන්න සාත්‍තරයකට තමයි ඒක වැඩ කරන්නේ. ඒ නිසා මේ අහම්බෙන් මැජික් කැල්ලක් ඕක ඇතුලේ නැහැ. අන්න ඒ වශයෙන් තියෙන මේ නිබ්බාන පරිසංයුක්ත දේශනා බුද්ධ ඥාන සඳහන් කරන ඉස්ලාම ශාසනයේ තුරුවන් වෙන දේ. මිනිස්සු කියවන්නේ අහන්නේ ඒක අහන්න තරම් ලෑස්තියකුත් නැහැ. ගැඹුරුයි කියලා කියනවා. නමුත් මේ මේ විඥානයාගේ ක්‍රියාකාරකම් බලනකොට නැත්නම් ඒක තේරුම් ගන්න නම් ඒ ගැඹුරු සූත්‍ර වලට අපිට අපේ ශක්ති ප්‍රමාණයට යන්න පුළුවන්. ඉතින් මේ යුගයේ තියෙන විශේෂ වටිනාකමක් තියෙනවා. පසුගිය අවුරුදු 10ට 20ට 30ට 40ට 50ට වඩා අද ඒව පිළිබඳව තොරතුරු ටිකක් හොයා ගන්න පුළුවන් ගතියක් තියෙනවා අපේ ආචාර්ය ප්‍රචාරය પરම්පරාවලට උදව් වෙන්න ස්තුති වෙන්න ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. මොකද වැඩි පිරිසක් අද භාවනා යෙදෙනවා. ඒ වැඩි පිරිසක් අවංකව භාවනා කරනවා. මේ ලෝකේ චාරිත්‍රහිට, සෝබනේට නැත්නම් කර්මස්ථානාචාරිවරු වෙන්න නෙවෙයි. දුක නැති කරන්න. අනේ එහෙම නැති කරනකොට විඥානය පිළිබඳ කතා කරනකොට බුදුරජාණන්සේ කතා කරන්නේ සංස්කාර ගැනයි. ඒක නිසා මම හිතුවා මේ සාධක සූත්‍රයක් වශයෙන් ඒ චේතනා සූත්‍රය ද්විතීය චේතනා සූත්‍රය අරගන්න ඒකේ සර්වඥාන්සේ පෙන්නනවා මේ සංස්කාර එළියට දාලා සංස්කාර ලව්වා මේ බලලුන් ලව කොසට බාවන්න වගේ විඥානේ මේ වැඩේ කරගන්න හැටි තේරුම් ගන්න බුදුරජාන්සේ සඳහන් කරනවා යංච බික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය මේ අපි හිතෙන් මොනවාරි හිතනවනම් පරියන්කේ ඉන්න ගමන් කහඬ හිතෙනවා. පරියන්කේ නැගිටින්න හිතෙනවා. එතන කකුල දිග අරින්න හිතෙනවා. ඒ කියන්නේ මේ හුස්ම ගන්න හිතලා නෙවෙයිනේ. හුස්ම අචේතනික උනක් කරන්න පුළුවන්. ඒකයි හිතලා කරන්නේ. අපි හොඳට පාටල වෙලා මොනවක් හිතන්නේ නැතුව වෙන දේ දිහා බලාගෙන ඉන්නකොට ඔය කැහිල්ලක් එනවා. ඒක අපිට හිතෙනවා පොඩ්ඩක් අහලා පටන් ගත්තොත් හොඳයි කියලා. එහෙම නැත්නම් අත පොඩ්ඩක් ටික ඇරියොත් හොඳයි කියලා. ඒ හැම දෙයක්ම වෙන්නේ සචේතනිකවනේ. එතකොට යෝගාවචරය තේරුම් ගන්න ඕනේ. ආනාපාන සති භාවනා කරන එකන ආනාපාන සති අචේතනිකව කෙරෙන්නේ. මම වෙමි කියන එක අචේතනිකව කෙරෙන්නේ. අචේතනිකව ඉන්නා තාක්කල් විපස්සනා. එහෙම නැත්නම් භාවනා වැඩෙනවා. අචේතනික ඉන්න බව කොහොමද අපි තහවුරු කරන්නේ? අචේතනික ඉන්න බව කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? අස්පන අපිට දකින්න. එහෙම නැත්නම් මම දැන් ඉඳගෙන මොකක්වත් නොකර ඉන්නකොට මම මැරෙලා නැති බව දන්නේ කොහොමද? මට නිින්ද ගිල්ල නැති බව දන්නේ කොහොමද? මට සීමුර්ජා වෙලා නැති කියලා දන්නේ කොහොමද කියලා මොනවදෝ තියෙනවනේ සංඥාවක් දැනීමක් හැඟීමක් ඒකට කියනවා හිත gedara ගියාම එන හැඟීම කියලා. මේක අපි බය වෙන සුළු එකක්. නමුත් ඒක හුරු කරගත්තොත් මං දැන් හිතනව නෙවෙයි, චේතනා කරනව නෙවෙයි මැරිලා නැහැ, නිින්ද ගිහලා නැහැ, ක්ලාන්ත වෙලා මේ බව දන්නේ කොහොමද කියලා අපි ඔක හොඳට සුද්ධ කර සුද්ධ කර දැනගන්න. ආහන එතන ගියාට පස්සේ තේරෙනවා මේකට මොනම විදිහකින් මම යවෝනෙත් නැහැ, මොන විදිහේ චේතනාවක් ඕනෙත් නැහැ. මේක කොහොමද පවතිනවා. මම දැන් මෙතන. නැත්නම් සතිය, නැත්නම් අප්‍රමාද දිගටම පවතිනවා. එතන ගියේ ඕනම කෙනෙකුට තේරෙයි ඒක යම් වෙලාවක මම එතෙන් ගියත් බුදුහාමර එතෙන් ගියත් ඕක එකම රසෙ තියෙන. ඒ නිසා බුදුන් දකින්න ඕන නම් ඕනම වෙලාවක මම දැන් මෙතෙන් යන්න උතන බුදුහාමතුරාවත් මං ආවත් දෙන්නම එකයි උතන. දේවදත්ත උතෙන් ආවත් එකයි. මොන జగතාවත් මම දැන් මෙතන කියන අත්දැකීම එකයි. නමුත් බුදුහාමුදුරු ඒක ලෝකෙම තියෙන උතුම්ම දේ විදිහට සලකනවා මට ඒක මහා කම්මැලි නීරසයි. යං කිංච විත්තං ඉදවා හුරං වා සග්ගේ සුවායන් රතනම් පනීතං. යම් රතනයක් වෙනවා නම් මෙහි හෝ දිව්‍ය ලෝකයේ කොහේ හරි මේ වර්තමාන මොහොත වගේ ඒක තමයි සරුවචාන්ස කියන්නේ ලොකම වස්තුව ඕනම කෙනෙකුට යන්න පුළුවන් නමුත් අපිට ඒක හරි කම්මැලි හරි නීරසයි මොනවාක්වත් කරන්න බැරි වෙලා නිකමෙක් වෙච්චාම නෝන්ජල් වෙච්චාම තමයි අපිට තේරෙන්නේ මම දැන් මෙතෙන්ට එනවා කියලා සරුවචාන්ස කියනවා මමත් උතන ඉන්නේ ඕකමයි මටත් දැනෙන්නේ මට මේ ලෝකේ තියෙන උතුම්ම වස්තුව මේක මේ මිහිකේ ඥාන පිළිමි නෑ බුදු වුණාද නැද්ද නැහැ. පැවිදි වුණාද නැද්ද නැහැ. නිවන් දැක්කද නැද්ද නැහැ. ඔතන දන්න. ඕක කාටවත් ලැබෙන දෙයක්. අනේ ඒ විදියට ඉන්නකොට චේතනා නැහැ. ඒ තමයි ඒකේ තියෙන ලස්සනම කෑල්ල. ඒකේ චේතේති නැහැ. ඉතින් සාපිට ඉඳගෙන හුස්ම දිහා බලනකොට අපිට බුදු වෙන්න බුදුහාමුදුරු දොර ඇරලා දුන්නා වගේ. නමුත් අපිට ඒක චිත්තක්ෂණ කීයක් පුළුවන්ද? චේතනාවක් නොකර වෙන දේ බලන්න. එතකොට අපිට තේරෙනවා එහෙම ඉන්න එකට හරි කම්මැලි හිත හරි නෝන්ජල් හිත මොනවා හරි කරන්න හදනවා ගාය කඩිකුලප්පුව ඒ තමයි සංස්කාර කියන්නේ එතකොට යම් වෙලාවක අචේතනිකව අපි තුමු ආනපාන බලනවා නැත්නම් බිම්බි වැකිලින් බලනවා නැත්නම් ඉන්න බව දන්නවා එහෙම ඉන්නකොට යම් චේතනාවක් ආවයි කියලා අර චේතනා නැතිව හිත පුරුදු කරපු කෙනාට පමණයි චේතනාවක් ඇති හිත අල්ලන්න පුළුවන් මේක සාපේක්ෂ ධර්මයක් චේතනාවෙම ජීවත් වෙන මනසට චේතනාව අහුවෙන්නේ නැහැ. අපිට කල්ලු ලෑලේ මොනවාර ලියන්නම් ඉසල කලු කරගෙන ඉන්න ඕනේ ඊට පස්සෙමයි ලියන්නේ. ඊයේ පන්ට පාඩම් පන්තියේ තියෙද්දිම ඒක උඩ ලිව්වට ළමයට වෙන් කළ දැනගන්න බෑ මේ කලු ලෑලේ අද ටීචර් මොනවද ලිව්වේ කියලා. ඒ නිසා පටන් ගන්නකොට මොනිටරට කියලා තියෙනවා ටීචර් ඉන්න ඉසල කලු ලෑලේ මකලා කියන්නේ කියලා. ඒක තමයි අපි මේ ඉඳගෙන චේතනානුකර වාඩි වෙලා බලනින්නකොට අපි චිත්තක්ෂණයක් හරි යන්න ඕනේ. අචේතනිකව, අසංස්කාරිකව, අවිඥානිකව මේ පැවැත්ම දිහා බලන්න ඒකල ඒක ලෝකේ තියෙන ලොකුම වස්තුව මගේ තියෙන ලොකුම ඥාණය මගේ තියෙන ලොකුම ධර්ම ආරක්ෂාව මෙන්න මේ චිත්තක්ෂණයයි කියලා ඒක අඳුනා ගන්නවා විතරක් නෙවෙයි කාට හරි කියන්න ඕන මම දැනගත්ත මේ ජීවිතේ මට ලොකුම වස්තුව ලැබිලා තියෙනවා මම දැන් මෙතන සතිය අප්‍රමාදය මේක බුදුහාමුදුරු කිව්වේ නැත්නම් අපි කවදාත් අහුලන්නේ නමුත් මට පුළුවන් බව පේනවා මම කොහොමද දන්නේ ඒ වෙලාවේ මම මැරෙලා නැති බව මම දන්නවා. නිින්ද කියලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. මට එතකොට මේ ඉඳගෙන ඉන්නවත් වැටහෙනවා. හුස්මත් වැටහෙනවා. හැබැයි කරන දේවල් නෙවෙයි. කරන දේවල්. හැබැයි මේක නෙවෙයි නිවන කියන්නේ. මේක නිවන දැන ගැනීමට සාපේක්ෂව කල්විලල සුද්ධ කරන එක විතරයි. පාඩම් පන්තිය නෙවෙයි. එතකොට ඔන්න චේතනාවක් එනවා. එනකොට මෙයා දැනගත්තොත් මේ චේතනාව අහඬ කරපු එකක්. කහඬ කරපු එකක්. දකින්න වෙච්ච එකක් කියලා අර හිස්තන හිටියොත් තමයි අචේතනිකව අවිඥානකව දුවට හිත අන්දමන්ද නොවි මේකයි හුදකලාව කියලා දැනගෙන මේකයි විවේ කියලා දැනගෙන මේකයි විස්රාම කියලා දැනගත්තොත් චේතනා එන එක උණ්ඩ චේතනාට විලියජ්ජ නැහැ ඕන වෙලාවක එන්න පුළුවන් එනකොට වාසිය තියෙන්නේ අචේතනිකව හිත විතර ඕන චේතනාවක් ආවා යංච චේතේති එතකොට බුදුරජාණන්සේ කියනවා යම් වෙලාවක චේතනා නැතනක ඉඳලා යම් චේතනාවක් හිතට ආපු වෙලාවේ එයා පිරිසිඳලා දැනගන්නවා විස බීජ නැති ජලයකට විස බීජයක් වටනවා. ඒතර දන්නවා මෙතෙක් වෙනකම් පිරිසුදුයි. දැන් විස බීජයක් ආවා. ඉතින් එයා දන්න වැඩ කරන හැටි. ඒ වගේම ප්‍රකල්පනා කියලා කියන්නේ අනාගත හීනමැවිලි. නිකන් ඉන්නෙම නැහනේ අපේ හිත. නිකන් ඉන්නකොට බුලත් එකක් කපන්න ඕනේ අපිට. නැත්තම් ප්ලේට් එකක් බොන්න ඕනේ. නැත්තම් චූයින් ගම් එකක් කපන්න ඕනේ. නැත්තම් බීඩියක් බොන්න ඕනේ. නැත්තම් කයිවාරු කෙලින්න ඕනේ. ඉන්නම බෑනේ. කඩිගායනේ. නිසා ප්‍රකල්පනා තියෙනවා අපිට. අපි කියන ඒවට නව නිර්මාණ කියලා කියනවා. එහෙම නැත්නම් අභිවෘද්ධි අභිවෘද්ධිය සැලකීම කියලා নানা ආකාර සම්මාන අපට දෙනවා. ඒ මොකද මේ ගෙහිමියා ගේමඳ අවදියෙන් ඉන්න එක අපිට පේන්නේ නෝන්ජල්කමක් විදියට. ඒ නිසා යම් වෙලාවක ප්‍රකල්පනා නැති එනතම් වර්තමාන මොහොතේ සමාදන් වෙච්ච තියෙන හිතට ප්‍රකල්පනා නැහැ. වර්තමාන මොහොතට ආවට ප්‍රකල්පනා තියෙන්න ඉඩ තියෙනවා. වර්තමාන මොහොතට ඇවිල්ලා වර්තමානතර පැමිණීම තමයි ලොකුම පිංකම කියලා. ඒක සමාදන් වෙන හිතට වර්තමාන මොහොතේ පැමිණීමට සතිය කියලා කියනවනම් ඒක සමාදන් වෙන හිතට සම්පජඤ්ඤය කියනවා. සති සම්පජඤ්ඤය කියනකොට ප්‍රකල්පනා නැහැ. හිත තියෙන gediya පිටින්. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරයා චේතනා නැතුව ප්‍රකල්පනා නැතුව හිටියොත් එයාට තේරෙනවා ඒකට අනාරාධිතෝ චේතනා වැටි වෙන හැටි. අනාරාධිතෝ ප්‍රකල්පනා පැමිණෙන හැටි. එතකොට භාවනා කරන්න හිතනවා ප්‍රකල්පනා හොඳයි මොකද ඒක නව නිර්මාණ කරනවා. අභිවෘද්ධිය සලකනවා. ඒක නිසා ප්‍රකල්පනා තියෙන හිත හොඳයි කියලා ඉතින් සාහිත්‍ය සම්මාන දෙනවා, නිර්මාණශීලීත්වයට තෑගි දෙනවා, නව නිර්මාණ කෙරුවා කියලා දෙනවා. එක එක්කත් ලෝකේ දැකලා තියෙනවද බලන්න මොනම සංවිධානයකවත් චේතනා නැති ප්‍රකල්පනා නැති එකට තෑග්ගක් දීපු එකේ බලාපොරොත්තු වෙන්නත් එපා. පිරිසිදු වෙනකොට කිසි කෙනෙක් කැමති නැහැ. අපි ඔක්කොම කරන්නේ නටවණ්ඩයි හදන්නේ කට්ටිය. කීයක් හරි දීලා උඩපන්නණ්ඩයි හදන්නේ. නමුත් ਸਰවඥාන්සේ නිදර්ශනයක් වශයෙන් කියනවා යංච චේචේති යංච පකප්පේති යංච අනුසේති. ආරම්මන මේතං හෝති විඥානස තිතියා. චේතනාවක් එනකොටම අර වගේ ප්‍රකල්පනයක් එනකොටම එතන අපි ඇබ්බැහි තියෙනවනේ. සංසාර පුරුදු. එහෙම නැත්නම් මණ්ඩි ඒ මොකක් හරි ඇති විඥාණයට පිටක්. විඥාණයට ඒක අරමුණක් වෙනවා. ආරම්මනේ විරුල්ලේ ආරම්මනේ පතිට්ඨිතේ විරුල්ලේ ආරම්මනේ මේ හොඳට ඒ ආපු එක මත හිත අල්ලාගෙන ඒක මත කතන්තර ගොතනවන ප්‍රතිෂ්ඨාවක් ලැබුවොත් නාම රූප වශයෙන් මේ ආරම්මනේ ඉතින් බෙදලා යනවා. ඒක පටන් ගන්නකොට පටන් ගන්න නිකන් ගෝජයක් විතරයි තේරෙන්නේ. මම දැන් මෙතන ඉන්නවා කියනකොට ගෝජයේ තේරෙනවා. එහෙම නැත්නම් නිින්ද කියලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. මැරිලා නැහැ කියන මොකද්දෝ ගොජයක් යන සම්තතිය තියෙනවා. සම්තතියට මේ නමක් දාපු ගමන් ප්‍රකල්පනාවක් වශයෙන් හෝ චේතනාවක් වශයෙන් ඒක මේ නාම කොටස මේ රූප කොටස මේක රූප රූප මේක සද්ද රූප මේක ගන්ධ රූප කියලා මේක අර ණයාට පෙන හතක් එන්න වගේ අර සාමාන්‍ය ගොජේ තුල අපිට මේක අතීත වශයෙන් අනාගත වශයෙන් රූප ගන්ධ රස වශයෙන් ඒ පුදුම සීග්‍රෙන් බෙදලා යනවා. ඒ බෙදලා යන වේගය අල්ලන්න බැරි තරම්. මොකද එන දේට අපේ රුචි ළමෙක් හම්බෙච්චාම ඒ ළමයා කෙරෙහි අපි ප්‍රේම කරනවා වගේ. ඉතින් ඊට පස්සේ නාම රූපච්ඡ විඥානං විඥානපච්ඡ නාම රූපං මේ ඉස්සල්ලා විඥානය ගොජේ වශයෙන් මතුවෙච්ච එක ඒකට නම් වණක් දෙන්න හදනවා. දීපු ගමන් කතන්දර ගෙතන. ඊට පස්සේ ප්‍රපංච කරන. ඊට පස්සේ දිගට යනවා. ඊට පස්සේ නාම රූපච්ඡ සලආයතන සලආසපච්ඡ පස්ස පස්ස පච්ඡ වේදනා. ඉතින් දිගට කතන්දරේ ගෙතෙනවා. අර ගොජේ ගොජේ වශයෙන් බලනද පොදු ලක්ෂණේ පොදු ලක්ෂණේ වශයෙන් බලනද සන්තතිය සන්තතිය බලෙන් බැලීම ඒ තරම්ම නීරස ඒ තරම්ම ඒකාකාරී ඒ තරම්ම කම්මැලි ඒ තරම්ම නිදිමත සුළුයි ඒ තරම්ම බය එලවන සුළුයි ඒ නිසා කාටවත් මේක නැත්තේ නැහැ සමහර මේකට කොච්චර බයද කියනවනම් මානසික අසහන කියලා බෙහෙත් කරනවා සමහර මේකට කොච්චර බයද කියනවනම් කායික රෝග කියලා බෙහෙත් කරනවා ඉතින් දොස්තරලා මොකක් හරි නමක් දානවා නමක් දාපු ගමන් ඊට පස්සේ සදාකාලිකව එළිඩේට අහුවේ. මේක තමයි ලෝ ස්වභාවය. මේකට කියන්නේ සංසාර රෝගය කියලා. මේ සංසාර රෝගයට නම් දෙන එක තමයි දොස්තරලගේ වැඩේ. මේ සංසාර රෝගයට නම් දෙන එක තමයි මනෝවෛද්‍යවරුන්ගේ වැඩේ. ඒ නිසා ඔය ලංකාවේ මනෝවෛද්‍යවරයා ලියනවා ඒකෝමත් එක කාලයක ලෝකේ මනෝවෛද්‍යවරු නොසිටියේය. ඒ කාට මනෝ ලෙඩුත් නැහැ. මනෝවෛද්‍යවරයෙක් නැති ලෝකේ මනෝවෛද්‍ය ලෙඩු නැහැ. දොස්තරලා නැතුලේ ලෝකේ ලෙඩු නැහැ. වල්බල්ලෝ අතර කවදාකවත් දොස්තරලා නැතුව කවදාකවත් වල්බල්ලෙකුට ලෙඩ වෙලක් නැති. ගෙවල් වල හදන බල්ලන්ට අපිට වැඩි ලෙඩ බලු දොස්තරලා ඉන්නවා. ඉස්සෙල්ල පහල වෙන බලු දොස්තර ඊට පස්සේ තමයි බල්ලන්ට ලෙඩ එන්නේ. අපි හිතන්නේ වෙන්නේ බල්ලෝ ඉස්සෙල්ල පහල පස්සේ නෑ ඉතින් බල්ලෝ කොහොමද කැලේ හිටියා කවදාවත් වල්බල්ලෙක් ලෙඩ වුණායි කියලා පත්තරේ දාලා තියෙනවා දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ හැදෙන කතාවට උත්තර දෙන්න අපි වට කරගත් අපේ නෑයොයි ඔය එක එක වෘත්තීය කාර්යොයි බලාගෙන ඉන්නවා අපිට කෙලවෙනකන් කවුරුත් බලාගෙන ඉන්නේ වර්ධිනකන් අපට කියලා අර ත්‍රිවිලර লীලා තියෙන්නේ මං කියන්නේ කවුරුත් බලා ඉන්නේ කෙලවෙනකන් අපට මොකද්ද කෙලවෙනවයි කියලා විඥානේ කොහේ හරි ගිහිල්ලා ගැහුවනේ කොක්ක ආ මචං මාත් වෙන්නම් කියලා කටටක් දාගන්නවා කවුරු ඇවිල්ලා කොහෙන් කටටක් දානවද අන්න අර ගොජේදී හැපලයින් හරිම කම්මැලි හරිම නිරස මොකෙක්වත් කටටක් දාන්නේ ඒකට අපිට හිතනවා මොනවා හරි දෙයක් කරලා මේක වෙනස් කරගන්න ඕන. අලුත් කරන්න ඕන. සංස්කරණය කරන්න ඕන. ආලවට්ටම් කරන්න ඕන. උම්මල කට්ටියක් දාන්න ඕන මේකට. මේක උපවට්ටම් කරන්න ඕනේ. නැත්තම් හරිය කම්මැලි කියලා. ඉතින් ලොක්කණ්ඩ වෙලා තියෙන දේවල් දන්නවා මේ ලොක්කෝ මේ ඇවිල්ලා ඉන්නවට ගෙවල් වල හරි කැමැති කට්ටිය. මොකද ගෙදර හිටපම අලි වාතේ. මොනවා හරි අර පොඩි උංගකට වලට ඇඟිලි ගහගා කචු කචු ගගා ඉන්නවා මිසක නිකන් ඉන්න බෑ. මොකද අර පුරුදු කරපු ඇබ්බැයි එක්ක බීඩි බොන්න ඕන. එක්ක කවුරු හරි කුණු කන්දලක් අවසන්. එක්ක පත්තරේ යහන්න බලන්න මොනවා හරි අර දවසට ඇති වෙන්න කුණු ටික වැටුනේ නැත්තම් ඉතින් මේක පැහැවන්න දෙයක් නැහැ. අර රාකලයට අලුතෙන් තෙලිජ ටිකක් අටුනේ වගේ. ඉතින් මේක හරි ජොලි වැඩේ. දැන් මාත් ඇයනාගේ. මට පේනවා මේ හිත මේ වැඩ කරන ස්වභාවේ මේ මේ බන කියන කොටයි මේක අහන කොටයි තියෙන නිසා කවුරු ඇවිල්ලා මොන ප්‍රශ්නයක් ගෙනත් දැම්මත් මගේ ඔළුවට මම හොඳට මම බලනවා දැන් උඹෝක ප්‍රශ්නයක් කරගන්නේ උඹේ ප්‍රශ්නයක් විදියට දැන් බලපන් මොකද වෙන්නේ කියලා. ඉතින් ඒකට මේ මනුස්සයත් එක්ක බෙදාගත්තාම මන්නම් මෙහෙම කරනවා මෙහෙමයි කියලා. ඒකට මට පුළුවන් ප්‍රශ්නෙට බහගන්න. මම ඒක මේ අනුන්ගේ ප්‍රශ්නයක් නෑ. ඒ මනුස්සයා කියන්නේ ඉතින් මොකක් හරි හේතුවක් තියෙන නිසානේ. බලනවා ඒක සලකලා බලනකොට මම දෙන උත්තර කවුරක්වත් පිළිගන්න කැමති නෑ. ඒ මොකද ඒගොල්ලෝ කියන්නේ නෑ නෑ ওই විදියට කරන්න පුළුවන් පැවිදිලා අරණ්‍යක ඉන්නවනේ. අපි එහෙමද? අපි ඇවිල්ලා ගෙවල් දොරවල් ඉන්න මිනිස්සු පවුල් කන මිනිස්සු අපිට උත්තර දීලා බෑ කියලා ඒගොල්ලෝ අර උත්තරේ තියෙද්දි ඕක අනා ගන්න. ඉතින් මට පේනවා ඉතින් අනා ගන්න ඕන නම් අනා ගන්න පුළුවන් අනාගාමි වෙන්න ඕන නම් අනාගාමි වෙන්න පුළුවන්. දෙකටම ප්‍රශ්න තමයි උත්තරේ. අනා ගන්න කට්ටිය අනා ගන්නවා. ඒ මොකද හේතුව අපි මේ ගොජේ දිහා ඒ අර ඒකාකාරී දේ දිහා එවන තමයි පැවැත්ම දිහා එවන තමයි සන්තතිය දිහා තමයි වර්තමාන මොහොත දිහා එවන තමයි අප්‍රමාදයේදී ආ බලා සිටීම අපිට හරි වෙහෙස කරයි. ඒ නිසා අපි මොනවා හරි චේතන දාන. චේතනාම්බික වේ කම්මං වදාන. චේතනා දාපු ගමන් කර්මයක් බාටපත් වෙනවා. කර්මයක් බාටපත් වෙන හැටි මේ ဒ ුතිය චේතනා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. පතිට්ඨිතේ විඥාන සෝදේ තස්මින් පතිට්ඨිතේ විඥානේ විරුල්ලේ ඒ විඥානෙට නිකන් හරි කැමැත්ත දීපු ගමන් ඒක නාම රූප වලට බෙදෙන්න පටන් ගන්නවා. හරියට යුක්තාණු එක පාටට සෛල දෙකක් වඩට කැඩෙනවා. සෛල දෙක හතරක් වෙනවා. හතර අටක් වෙනවා. අට 32ක් වෙනවා. ඒක තප්පර ගානකට සිද්ධ වෙනවා. දරුකබ ඇතුළත ඒ කලල විද්‍යාවේ පේනවා ඒ සෛල බෙදිලා බෙදිලා බෙදිලා යන හැටි හිතා ගන්න බෑ. උණ ගහක දැල්ල අරගෙන උණ ගහක මේ උඩම වැවෙන කෑල්ල අරගෙන ඉවරලා ඒකට හොඳ මේ ඒකයි ඒකයි දාලා වැවෙන හැටි බලාන හිටියොත් ඒක වැවෙන වේගේ හිතා ගන්න මෙරිස්ටම් එක කියලා කියන්නේ ඒ මෙරිස්ටම් එක වැවෙන වේගෙ හිතාගෙන මොනව වෙනවද කියලා එයා දන්නේ එයා දැල්ලෙම නෙවෙයි තියෙන දැල්ලට යටින් දැල්ලෙම තියෙන කොරස්තරයක්. ඒක තල්ලු කරන තල්ලුවට වැවෙනවා. දවසට අඩියක් වැවෙනවා. කලුණ ගහේ උණ මෙරිස්ටම් එක තමයි වැඩිම වැවෙන දේ. දවසකට කලුණ ගහ ගොබුඩ අඩියක් වැවෙනවා. වැඩිම වැවෙනවා වැවෙනවා. ඒ වගේ තමයි විඥාණයට මොන හරි දාපුවම එයා පුදුම ශීඝ්‍රයෙන් ගන්න වැඩෙන වේගය අල්ලන්න බැරි තරම්. ඉතින් ඒක නිසා අර විඥාණයට ස්වභාවයෙන් යන්න දීලා බුදියන් ඉන්නකොට අර බුදිය ගන්න ඇරලා කරබන් ඉන්න එක තමයි තපස් රකින්නයි කියන්නේ. එහෙම නැත්නම් හිත සමතේකටපත් කරනවා කියලා කියන්නේ. ඒකට අරෙම්මෙන් නඩු ගෙනත් දාලා අවසන් පටන් ගත්තොත් සමතයක් වෙන්නේ නැහැ. අවුලක් ඇති වෙනවා. එහෙම නැත්නම් තපසක් වෙන්නේ කාමභෝගී වෙනවා. භෝගී වෙනවා යෝගී වෙන්නේ. ඒ නිසා අපි දවසේ තප්පරයක් හරි දෙකක් හරි කමන්නේ ඒ විඥානයේ පවතින ස්වභාවය විඥානයේ ගතිය මගේ ඇඟිලි ගහීමකින් තොරව පවත්වන්න පුළුවන් නම් නිවන් නොදැක්කට අර පැහැදිලි පෙරදක්මක් වෙනවා නිවන් දකින්න ඕනම් පුළුවන් කියලා. බැරි මොකද හේතුව අපි මේක හැඩ ගහන්න හදනවා. මේකට චේතනා එකතු කරන්න හදනවා. ප්‍රකල්පනා එකතු කරන්න. ඒ නැත්තම් නොදැනුවත්වම අනුසේ ධර්ම අපේ ගති, පුරුදු, ඇබ්බැහි, කර්ම ශක්තිය එන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් කියනවා කෙනෙක් භාවනා කරනකොට අදිෂ්ඨානයක් ගත්තොත් පරියන්කේදී හරි මට දැන් සාමාන්‍ය විනාඩි 5000ක ඉඳගෙන ඉන්න පුළුවන්. මම හොඳට බලන්න යනවා හිතාමතා මොනවක්වත් කරන්නේ චේතනා ගන්න ඇඟ කහනවා නම් කහපු දෙය. අත ගිහිල්ලා කැහුවට මම කරන්නේ නැහැ. කකුල් ඩලියයි. ඒක කකුල උස්සලා පාත්තේ ඌට ඕන කරගන්න කියනවා. කයට කියන ඕන දෙයක් කරගනි. මම දෙන්නේ යෝජනා ඉෂ්ටිරත්තා. චේතනා කරන්න යන්නේ නැහැ කියලා කරන්න පටන් ගත්තාම තමයි අර ඇස්සත් එනමුත් අන්ධෙක් වෙන්න පොඩි උත්සාහයක් ගන්නවා. කන් ඇත්තේ නමුත් බීරෙක් වෙන්න පොඩි උත්සාහයක් ගන්නවා. මුලේ ඇත්තේ නමුත් මුලේ පාවිච්චි නොකරනද කයේ හයිය ඇත්තේ නමුත් කොන්දපන් නැති කෙනෙක් වගේ ඉන්න. පණ ඇත්තේ නමුත් මලබිනියක් වගේ ඉඳගෙන මේකට මොකද වෙන්නේ කියලා බලන්න. මේකට කියන්න පුළුවන් තමන්ම තමන්ගේ අවමංගල්‍යයට සම්බන්ධ වෙනවා. මම දැන් මෙහෙම තියලා මැරෙනවා. දැන් මේකට කූඹියක් ඇවිල්ලා ඒ නැත්නම් මොකෙක් හරි දඟන නැත්නම් මොනව හරි නලියනවා. නලියනකොට මම නැතුව මම පැත්ත කරලා මේක දිහා බලා ඉන්නා වගේ බලා ඉන්නකොට පේනවා. මේක පුදුමාකාර යාන්ත්‍රණ වැඩ කරනවා. ඒකෙමත් වැඩපිළිවෙලකුත් තියෙනවා භෞතික වැඩපිළිවෙලකුත්. රසායනික වැඩපිළිවෙලකුත් තියෙනවා. චේතනාත්මක වැඩපිළිවෙලකුත් තියෙනවා. අන්න ඒක නොකර ඉන්න එකට අපි තපසකිතයි. ඒ තමයි අපි ගොඩාක් පුහුණු කරලා කරලා කරලා ලොකුම පුහුණුව තමයි යම නොකර සිටියේ. එතකොට චේතනා නැතුව ඉන්නකොට යාට තේරෙන බර ප්‍රකල්පනා එන්න පටන් ගන්නවා. හරි මං අද ඉඳ ගන්නකොට මේ මේ මේ පැත්තේ පොඩි කොට්ටේ බර වැඩි වෙලා තියෙනවා. ඒකයි මම අනිත් දවසේ එනකොට ඒකත් හදාගෙන ඉන්න ඕනේ. කියලා ඉදා වඩුමඩුවට ගිහලා ඔන්න කොට්ට හදන්න පටන් ගන්නවා. හදාගෙන කියනවා අනිත් දවසේ නම් ඒ ඇදේ නැතුව වාඩි වෙනවා. එතකොට ඒක තට්ටමකින් වාඩි වෙන්නේ එදාට. එතකොට වෙන ප්‍රශ්නයක්. ඉතින් ඊට පස්සේ ඔන්න ප්‍රකල්පනා වැඩි. ඊට පස්සේ නෑ නෑ කොතන ඉඳගත්තත් වායු කොට්ටක ඉඳගත්තත් මේ ශරීරය කියන්නේ දුකක්. ඔය තියෙන දුක ඉවසන්න පුළුවන් නම් පපුවේ වතුට්ටයක් ගහන ඉවසමන් පපුව කියලා හිටපන්. ඔක් කවදාකවත් හරියන්නේ නැහැ. පණ්ඩිසාංශ කියනවා භාවනා කරන්න මිනිස්සු රටකින් රටකට යනකොට බුරුමෙට යනකොට කොට්ට විතරක් රාත්තල් කීයක් එයා ප්ලේන් එකේ ගේනවලු කියලා. කොට්ට උසගෙන ඇවිදින්නේ භාවනා කරන්න යන්නේ අඳුරත හැකි. ටක් ගාලා ඒ භාවනා කොට්ටේ කරේ තියාන තමයි ඇවිදින්නේ. මේ මිනිස්සු හිතනවා මේ කොට්ටේ තමයි නිවන තියෙන්නේ කියලා. අත්හරින්නෙම නැහැ. ගෑනිත් අතයි. ගෙවල් දොරුවත් අතන කොට්ටේ බදාගන්න. ඒ මොකද හේතුව අර පට්ටලයට වාඩි වෙන එක හරි වැදගත් එකක්. උලක් උඩ ගලක් උඩ ඉඳ ගන්න බෑ. ඒ මොකද හේතුව අර ප්‍රකල්පන දෙන්නේ එයා කියන උඹට ඔක ඔච්චර දඟලන රෙඩි ලේසිනේ පොඩ්ඩක් අට්ට මොසල පාත් කෙරුවා නා. එහෙම නැත්නම් මේ කොට්ටේට පසපැතර මොනවාරි තියාගත්තා නා. මේ එකක්වත් අකුසල් නෙවෙයි. කවදාකවත් සතුටටපත් වෙච්ච එකෙක් නැහැ. ඒ නිසා කවදාරි හිතන්න කියනවා එහෙම චේතනා නොකරන චිත්තක්ෂණයක් බලනවා. ප්‍රකල්පනා නොකරන චිත්තක්ෂණයක් ඉඳලා බලනවා මොකද වෙන්නේ කියලා ඉන්නකොට සාර්ථක වුණොත් වහාම කම්මැලිකමක් එනවා ජීවිතේ ජීවත් වෙන්නේ නැහැ. නිකන් මම කොටු වුණා වාගේ. තනි වුණා වාගේ. පාළු වුණා වාගේ. ඉතින් බුදුසෙනාංශ කියන මේක කොටු වුණා තනි වුණා පාළු වුණා කියන පොට හුද්දකලාව කියලා නමක් දාපන්. විවේකයේ කියලා නම දාපන්. විශ්‍රාමයේ කියලා නම දාගෙන ඕක උපයාගත්ත දෙයක් කියලා හිතාගෙන ප්‍රතිපදාය ජීවුණක් කියලා හිතාගන්න කිව්වොත් ඉතින් එතකොට අර තර්ක කරන එක නකිනවා මේක මේ දුක නැති වෙන එකක් නෙවෙයි මේ දැන් දුක වඩන එකක් නෙමෙයි කතා කරන්නේ. මේ දුකට සතුටු වෙන්න මේ කතා කරන්නේ. ඉතින් එතෙන්දි සරුවචන සඳහන් කරන්නේ මොකද්ද මේ විඥානය කොටු කරපන්. විඥාණයට උඩගෙඩි දෙන්න එපා. උල්පන්දම් දෙන්න එපා. පයින් රෙලොන්ට ඊමම් බඳින්න එපා. විඥානය එහෙම කියලා ගත්තොත් එයා අනුශේ ධර්ම මත කරන්න පටන් ගන්නවා. අනුශේ කියලා කියන්නේ අපේ ඇබ්බැහි. අපේ සංසාරගත පුරුදු. එහෙම නැත්නම් අපි දවල් මිගෙල් රෑදානියේ සෙල්ලම්. එහෙම නැත්නම් අපේ වංචනික ගති, ෂට ගති, මායාවී ගති. ඒක එනකොට එහෙම දැක්කට පස්සේ කිසිම අනුසේ ධර්මයකට අපිව රවට්ටගෙන යන්න බෑ. අපි මේක අනුසයක් කියලා දන්නවා. ඒකට අපි දන්නවා මේ විඥාණය මොන තරම් මේ ප්‍රයෝග කරලා සංස්කාර ලව්ව කොසටේ බාව ගන්න හදනවාද කියලා. සංස්කරණය කරව ගන්න හදනවාද කියලා. අන්නේම සංස්කරණය නොකර එක විනාඩියක් එක තප්පරයක් එක හුස්මක් කරන්න ගත්තොත් අපි ප්‍රകൃති එළියට එන්න පටන් ගන්නවා. ප්‍රകൃති හැමදම අහිංසකයි. ප්‍රകෘති හැමදාම අහිංසකයි. ඒක කවුරු ගත්තත් එකමයි. බුදුහාමුදුරු ගත්තත් එච්චරයි, දේවදත්ත ගත්තත් එච්චරයි. මේ පෘ탁ජනය ප්‍රകൃතියට කැමති නැහැ. එයා පෘ탁 පෘ탁 කියලා මම වෙනස් කියලා ගන්න උත්සාහ කරනවා. එයා මම ওই අනිකට්ටිය වගේ නෙවෙයි. මම වෙනස්. ඒක තමයි පෘ탁 කියලා කියන්නේ. වෙන්ගෙන් වශයෙන් සලකා ගන්න කැමති. උසස් හෝ පහත්ෝ. ඉතින් කාදේ පෘ탁 භාවයේ නැති වෙනකොට අහිංසකකම තුයි. ඒක ඉතින් උගාවක් අමාරුයි. මොකද අමාරු ඒ තරම් අර රූප වේදනා සංඥා සංකාර වල ඇඳලා ඉන්නේ. නමුත් හිතන්න කියන අවුරුදු 6ට අඩු ළමෙක් ඉන්නේ උතන. ඌ කොහොමවත් අහිංසකයි. ඒක අවුරුදු කියලා දීලා නෙමෙයි. ප්‍රകൃතිය. දැන් අපි ඒ තරම් විකෘති වුණාට පස්සේ අපිට ප්‍රകൃතිය අහම්බ වෙලා අපි ගෙදරින් කෙට ගිය මිනිහා ගමෙන් ගමට ගිවින දැන් ගෙදර යන පාර මතක නැතිලා ඉන්නේ. අපි ආගම තියෙන්නේ. ගෙදර හිටපු ගම නෙවෙයි. ආපු ගම දැන් ආගම කරගෙන ජීවත් වෙනවා. ගිය ගිය තැන ආගමක් කරගන්න. එතන ජීවත් වෙනා මිසක් ආපහු ගෙදර යන්න පාර මතකන තියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අර මේ <clears throat> වලිගොඩ ඉඳගත් එක රිදෙනවයි කියනවනේ. ඉතු වලිගක සාදාලා ඉඳගත්තාම ඉවරනේ. ඌ හිතන්නේ ඒක. ඌ හිතන්නේ මේ මේ මේ ඉඳගත්ත තැන මොකක් හරි ගැටයක් තියෙනවා කියලා. ගැටේ නෑ උඹේ වලිගෙට උඹේ වාඩිලා තියෙනවා ගසල් දාලා වාඩිලා. අනිත් වගේ අහිංසක වෙනවා වෙන්න ගියාම වෙන්නේ ප්‍රකල්පනා චේතනා අනුසය එවිල රංගනයක් රඟනවා. හරියට වැලි සෙල්ලම්පත් වෙන පොඩි ළමයි ඒගොල්ලෝ දන්නවා සෙල්ලමක් කියලා මේක. ඒගොල්ලෝ මේක නිශ්චිත කරගන්න යන්නේ මේක මේ මේ ප්‍රകൃති කරගන්න යන්නේ මේ සෙල්ලමක් මේ කරන්නේ. මේ අපි ජීවත් වෙනකන් ගේ නටන නාඩගම මරණයෙන් හැමාරයි. අපි මේ මේකේ මොන જાති සෙල්ලම් කරගෙන හිටියත් මේ යථාර්ථයේ තේරුම් ගන්න නැතුව මැරුණොත් කොහෙන් කෙලවරනවද දන්නේ. ඊට පස්සේ මොනව වෙනවද දන්නේ. ඒ නිසා ජීවත් වෙනකොට මේ නාඩගමක් විදියට මේක ක්‍රීඩාවක් විදියට කටයුතු කෙරුවොත් අපිට යථාර්ථය මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරය මේ චේතනාවලින් පරිබාහිරව චේතනා තිබුණත් ඒවට සමාදන් නොවි. ප්‍රකල්පනා සමාදන් නොවි. ඒන අනුසය මම මාගේ කියා ගන්න නැතුව ගත කෙරුවොත් ආරම්භන මේතන් නහෝති විඥානස්ස තිතිය. ඒතකොට විඥානේ වටපිට බලන්න පටන් ගන්නවා. මම දැන් මොකේද එල්ලෙන්නේ කියලා. ගඟේ ගහගෙන යන මිටිය විතුරු ගහත් එල්ලෙන්න හදනවා වගේ. විඥානේ බලන්නේ මොකක් හරි දෙක එල්ලෙන්න. අපි ඒ කොකු ඔක්කොම දිගාරිනවා. විඥාණයට එල්ලෙන තියෙන කොක්ක හැකිලි කියන්නේ. ඔය සංයෝජන කියන්නේ හැකිලි වලට. ඒ දිගහැරලා තිබ්බට විඥාණය වෙලෙ මේක අත ගෑවට හිටින්නේ නැහැ. එතකොට යාර තේරෙන්න පටන් ගන්නවා විඥානේ අසරණ වෙනවා. ඒකට කියනවා අපපතිත්ථිත විඥානේ. ප්‍රතිෂ්ඨාවක් නැති විඥානේ. ඉතින් අපි දවස පුරාම කරන්නේ විඥාණයට ප්‍රතිෂ්ඨාවක් ලබා දෙන එක. ඒ ලබන විඥානේ කවදාකවත් හොඳක් කරන්නේ ඒක නිර්මාපකෙක් නෙක විනාශකෙක්. ඒ නිසාද වෙලාවක විපස්සනා භාවනාවේදී තදංග නිබ්බුති වශයෙන් වික්ඛම්බන නිබ්බුති වශයෙන් අපි කරන්නේ විඥාණයට යන්නේමක් නැති කරනවා. නැති කරලා ජීවත් වෙනවා. සැලසුම් කරනව නෙවෙයි. අරහන්දිනව නෙවෙයි. සකස් කරනව නෙවෙයි. යන්න අරිනවා. යන්න ගියාට පස්සේ තේනවා ඊළාට අංග සම්පූර්ණ සාසන සම්පත්තියක් තියෙනවා. මොන විදියෙන් කරලාද මේක සකස් කෙරුවොත් වෙන්නේ ආංශික රසයක් අපිට ලැබෙන්නේ. අර අංග සම්පූර්ණ ගතිය ආවට පස්සේ පේනවා මිනිස්සෙක් මේ මුළු ලෝකෙම හිතෙන් අමතක කරන්නේ නැතුව ඒ අංග සම්පූර්ණ බවට යන්න බෑ. දෙකේ කකුල තියාගෙන ඉන්න බෑ. එක්ක ඒක එක්ක මේක. ඒ නිසා අපි මේ යෝග ජීවිතේ පැවිදි ජීවිතේ කරන ටික ටික ටික ටික අරව අයින් කරලා මේකට නැමෙන එක. නමුත් මේක අංශුවක් කර ජීනකම් කිරි කලයක ගොම කඳුල වගේ අපිට මේකට යන්න බැරි නිසා වෙලාවක ඇබ්බැහියට කරලා කරලා කරලා පුරුදු වෙලා අර චේතනා නැති ප්‍රකල්පනා නැති අනුසේ ආවත් ඒක ළමා සෙල්ලමක් බව දැනගෙන මම මාගේ කියා ගන්න නැතුව ඉන්න පටන් අරගත්තොත් පේනවා. ඉතින් මේ පණිවිඩයේනේ බුදුරජාණන් වහන්සේ අපිට මේ මිනිස්සෙක් වෙලා ආවිලා දුන්නේ. උන්වහන්සේත් මිනිස්සෙක් අපිත් මිනිස්සෙක්. නමුත් අපි මිනිස්සකම නැත්තම් ඔය චේතනා ප්‍රකල්පනාවල නම් ජීවත් වෙන්නේ. ඉතින් මේ ගෙදරින් එළියට ගිහිල්ලා ගෙදරට එන්න පාර මතක නැතිවෙච්ච මිනිස්සෙක් වගේ අපි හැම කෙනාම ගිම්ම අහනවා. ගෙදර යන පාර කොහෙද කියලා. ඒ තරමටම අවුල් වෙලා තියෙන. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ ඔය චේතනා ප්‍රකල්පන අනුසෙනති හැම වෙලාවෙම Taman ඉන්නේ gedara. ඒක හුරු කරන්න. ඒ හුරු කරන එක තමයි අපි පරියංක භාවනා, සක්මන් භාවනා, අරණ්‍ය වාසී ජීවිතය නැවතිල්ල හිමින් නිස්සද්ද වැඩ කරනවා ආදී හැම පැත්තෙම කියන්නේ මේකයි. එනමුත් ඒකට අපි ළඟ තියෙන පුදුම බීතිකාවක් නේ. ඒක මුදුන්පත් වෙන හැම වෙලාවෙම නිින්දක් එනවා. මුදුන්පත් වෙන හැම වෙලාවෙම කම්මැලිකමක් එනවා. නීරසකමක් වෙනවා. අන්නේ නීරසකම කම්මැලිකමටත් ප්‍රමෝදයක් ඇති කරගෙන ඒක දියුණු කෙරුවොත් එතන උත්සාහ කළ බලන්න පුළුවන් මේ නීරස වෙලා තියෙන චේතනා නැති නිසාද. නීරස වෙලා තියෙන ප්‍රකල්පනා නැති නිසාද. නීරස වෙලා තියෙන අනුසය නැති නිසාද කියලා බලලා ඒක භාවනා ප්‍රතිපදාවෙන් ආව එකක්. කෙලෙස් අඩු තත්වයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් අපි ඒකට සම්මාදිට්ඨිය කියලා කියනවා. අපි ඒකට යෝනිසමංස්කාරය කියලා කියනවා. ඒ නිසා යෝනිසමංස්කාරය අයෝනිසමංස්කාරය දෙක පටලැවිලා තියෙන එකේ අපේ පරම යුතුයකම වෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරයට තන දෙන එක. ඒක වෙන් කරලා තියාගෙන ඉන්න එක. එතකොට එයා කරන්න ඕන දේ කරනවා. ඉතින් ඒක අපි වගේ කට්ටියකටත් බැරි නම් හිතන්න මිත්‍යා දෘෂ්ටික මිනිස්සෙක් සතු මරණ මිනිස්සෙක් ගැන හිතන කොහොමනම් මෙවැනි ධර්ම දේශනාවට ඊගෙන කෙනෙක් පැයක් නැතර කරලා අහගෙන ඉන්නව සලසන්න පුළුවන්. තීරුම් ගනීද. ඒ නිසා අපි ඉන්නේ යතින් 60 ගානකටත් වැඩිය දැන් මේක සුද්ධ කරලා අපි ළඟ තියෙන පොඩි පොඩි කොටස් අන්නේ ටික කරන කරන කොටස් වලට දැන් බුල්ඩෝසර් එකෙන් උදැල්ලෙන් කරන්න බෑ. දැන් කන් හැන්දෙන් අයින් කරන්න ඕන. හිමීට මීට මීට තියෙන ටික අයින් කරන්න ඔය පාරමයි. වෙන එකක් නැහැ. හැබැයි අර චේතනා නැති ප්‍රකල්පනා නැති අනුසේ තිබුණත් අනුසේ වශයෙන් දන්න වංචනික ධර්ම වශයෙන් බව දන්නදී ප්‍රකාශ කරන තාක්කල් කමඨාන සුද්ධ වෙන තාක්කල් නැත්තම් ආපත්‍ය දේශනා කරන තාක්කල් ඒකේ නාට අර ආපත්‍ය කහට වදිනවා වැරද්ද මේ අකුසලයේ වේදනාව තියෙනවා. ඒ කාටරි හෙලි කෙරුවට පස්සේ ඒක බුද්ධ ශාසනයක් බවට පත් වෙනවා. ඒක ආයති සංවරයක් බවට පත් වෙනවා. ශාසනයේ පණ බවට පත් වෙනවා. ඒ නිසා අපි සමගිව එකතු වෙලා භාවනා කරන ගමන් ඒ අපි අපේ තියෙන අඩුපාඩු ගැන කතා කරමින් ඒ කටයුතු කරනකොට අපිට අර gedaraක දොරක නැති පුදුම ආධ්‍යාත්මික ගතියක් මේ අරණ්‍ය වල ගන්න පුළුවන්. <clears throat> නමුත් ඒක සඳහා හැම කෙනෙක්ගේම දායකත්වය අවශ්‍යයි. හැම කෙනාම අනික් කෙනා අදාහ ගන්න ඕනේ. අපි අතර සාමූහික ප්‍රයත්නෙන් තමයි මේ අනුසේ ධර්මවල තියෙන වංචනික බව අල්ලන්න පුළුවන්. තනියම අල්ලන්න බෑ. ඒ නිසා අපි එකිනෙකාට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වේලා අන්‍යෝන්‍ය වචන කතා කරලා අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන කියලා වචනේන කියලා කටයුතු කරන පටන් අරගත්තොත් අපි ඒ අතින් යුද බිමේ ඉන්න සෙබළු වගේ ඉන්නවා. ඒ නිසා හැම වෙලාවෙම බලන්න භාවනා කරනකොට සබ්බපාපස්සා කරනම් කියන එකයි මේ කියන්නේ. සියලු පවෙන් වැළකීමට කටයුතු කරන මිසක්කා අපි මොනම දෙයක්වත් කරන්න උත්සාහ කරන පිරිසක් නෙමෙයි. අන්න ඒක තේරුම් යාම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. අපේ පැරණි චාරිත්‍රයේ විශේෂ අපි ධර්ම දේශනාවෙන් පස්සේ සුළු වේලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් නැත්නම් මේ ප්‍රකාශ වෙච්ච අදහස් මත මත ප්‍රකාශ කිරීම ප්‍රශ්න මාතෘකා තියෙනවා කතා කරන්න නැත්නම් ධර්ම සාකච්ඡාවට එහෙම ධර්ම සාකච්ඡාව සඳහා සුදුසු කාරණා කටුන තියෙනවා අපි ඉදිරිපත් කරන්න කියලා කරුණාවෙන් මතක් කරනවා එහෙම නැත්නම් අපි පුරුදු පරිදි ඊතාවතා ජාතිකාතා සජ්ජායනා කිරීමේ දෙවියන්ට පින් දීමෙන් සතිවාරය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැයි අපි එන ගාථා සජ්ජහනා